ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ කෝන්වැව මහව ගල්ලෑව විහෙර පුරාණාරණ්‍ය සේනාසනය සහ ඇහැටුවැව එරියාව වලගම්බා ආරණ්‍ය සේනාසනය යන විත්ව ආරණ්‍ය සේනාසනාධිපති උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ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 තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තම්බානි සද්ධා බුද්ධ සම්පන්න පින්වත් හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරේ අපි අපේ ජීවිත අරගෙන යනකොට බොහෝම දේවල් හින්දා සතුටු වෙනවා සතුට හොයාගෙන යනවා එවැනි හොයාගන්න බොහෝම වින්දනය කරන සුළු සතුට වෙන සුළු නොයේකුත් අරමුණු හින්දාම අපි බොහෝම දුකටපත් වෙනවා අන්තිමට මහා ව්‍යසනයක් විනාශයක් තමයි සිද්ධ වෙන්නේ යම් හොඳ දෙයක් ලැබුණාද ඒ හොඳ දේ හින්දාම ඒ දේවල් නැති වෙලා යනකොට විශාල වශයෙන් දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ආනන්ද හාමුදුරන්ට තරම් හොඳම දේ ලැබිච්ච කෙනෙක් මේ ලෝකේ කවුරුවක්වත් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ලැබීම. බුදු වහන්සේ අභියසටම වෙලා උතුම් පිරිනිවනින් පිරිනිවන් පාන මොහොත දක්වාම අප උපස්ථාන කරන්න ලැබීම මොනතරම් භාග්යක්ද ඒ තරම්ම උතුම් මිත්‍රයෙක් උතුම් කල්යාණ මිත්‍රයෙක් හැම පැත්තකින්ම තුන් ලෝකයක් සනසන්න පුළුවන් ආකාරයක මහා උත්මයේගේ ආශ්‍රය ලැබිලත් අවසාන මොහොතේ විශාල වැළපීමකට පත් වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ ආනන්දය බින්දෙන දේ paludu වෙන දේ වෙනස් වෙලා යන දේ බින්දෙන්නේ නැහැ paludu වෙන්නේ නැහැ වෙනස් වෙලා යන්නේ නැහැ කියලා හිතුවට ඒක කවදාකවත් වෙන්නේ නැහැ මගේ මේ ශරීරයටත් එහෙමයි කියලා. එහෙමනම් මේ ලෝකයේ මොනවා හරි දෙයක් අපි බලාපොරොත්තු වෙනවා නම් ආන්ගේ බලාපොරොත්තු වෙන හැම දෙයක් හින්දාම ඇති වෙන්නේ දුකක් කියන එක පිළිබඳ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මගේ වස්තුන් විදිහට අරගෙන මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම මගේ කියලා අරගෙන කැමති දේවල් කැමති විදිහටත් අකමැති දේවල් අකමැති විදිහටත් වෙන් කරගෙන මුළු ජීවිත කාලය පුරාම කැමති දෙයට ඇලිලා අකමැති දෙයත් එක්ක ගැටි ගැටි කැමති දේ වෙනස් කරගන්නත් අකමැති දේ කැමති දේ ඒ විදිහටම තියාගන්නත් අකමැති දේ වෙනස් කරගන්නත් නිබඳවම උත්සාහයක් ගන්න අපේ මේ හිතින්ද අපි හැම වෙලේම දුකටපත් වෙනවා. නමුත් මේ හිතෙන් නැగిලා එන මේ සියලු සිතුවිලි ඔස්සේ తాවකාලික යමක් ලැබෙනකොට විශාල ජයග්‍රහණයක් කරා වගේ සන්තෝෂ වෙන අපේ මේ හිතට ස්ථීර සැනසීමක් ස්ථීර සුවයක් ලබා දෙන අරමුණිනුයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ හිත යම්කිසි කෙනෙක් සකස් කරගන්නවා නම් එහෙමත් නැත්නම් යම්කිසි කෙනෙක් අදිචිත්තයේ පිහිටවනවා නම් අන්න ඒ විදිහට තමන්ගේ හිත සකස් කරගන්න කෙනෙක් කාලෙන් කාලෙට කාලෙන් කාලෙට මෙනෙහි කරන්න ඕනේ කාරණා පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා අදිචිත්තං මනුයුත්තේන වික්කවේ වික්ුණා පංච නිමිත්තේ පංච නිමිත්තානි කාලේන කාලම් මනසිකාතබ්බානි කියලා. ඒකයි පින්වත්නි අපි කල්පනා කරන්න ඕන බුදු පියාණන් වහන්සේ අපේ තියෙන මේ සියලුම ගැටලු සියලුම උපද්‍රව සියලුම බිහිසුණු අවස්ථාවන් හොඳට දැනගෙන අපි ළඟ තියෙන මේ හිතේ තියෙන හිතුවක්කාර ස්වභාවය Tamanට පාලනය කරගන්න බැරි ස්වභාවය කොයිතරම්නම් හිතුවත් සීලයවත් හරියට ආරක්ෂා කරගන්න බැරි තත්වයකින් අසංවර භාවයකින් පීඩා විඳින මනුෂ්‍ය సంతානය සීලයෙන් සංවර කරලා සමාධියෙන් පෝෂණය කරලා ප්‍රඥාව වඩවලා අතීතයේ ආශ්‍රය කරා වූ ධර්මයන් හින්දා නැගෙන්නා වූ පීඩාකාරී තත්වයන්ගෙන් සදහටම අතුමුදවලා ස්ථීර සැනසීමකට නිවීමකට නැවතීමකට නැවත කලබලකාරී තත්වයකට පත් වෙන්නේ නැති වෙන්න සකස් කරන්න අවශ්‍ය කරන මාර්ගය ඊටාම පැහැදිලිව දේශනා දේශනා කරන්න යෙදුනා. එවැනි ධර්මයක් උරුම කරගෙන ඉන්න අපි හැම මොහොතකම මේ ධර්මයේ ආభాෂය ලබන්න ඕනේ. අන්න එවැනි ධර්මයක ආభాෂය ලබන උන් හැම මොහොතකම පරිේශනයක් කරනවා. විමසීමක් කරනවා. ධම්මානුපස්සනාව කියන තැන ඊටාම පැහැදිලිව සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තමන්ගේ సంతානයේ තියෙනා වූ හැඟීම් පිළිබඳයි సంతානයේ නැගෙන පංච නීවරණ ආයතන බොජ්ජංග ධර්මයන් වැනි තමන්ගේම సంతානයේ ස්වභාවය තේරුම් ගැනීමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. එහෙනම් මේ දකින්න අමාරු හිත තමන්ම දකින්න එකයි. මේ හිතේ නැගෙන සිතුවිල්ල මෙන්න මේක මේක මේක මේකයි කියලා වෙන් කරලා අරගෙන මෙන්න මේ සිතුවිල්ලට හේතුව මෙන්න මේකය. මෙන්න මේ සිතුවිල්ලෙහි නැති කිරීම මෙන්න මේකය. නැති කිරීමක් තියනවාය. නැති කරන මාර්ගය මෙන්න මේකය කියලා දැනගෙන පීඩාකාරී සිතුවිල්ල මොකක්ද කියලා හොඳින් පළවෙනියෙන්ම හඳුනාගෙන මේ පීඩාකාරී සිතුවිල්ල කියන අකුසල ධර්මය නැත්නම් අකුසල විතර්ක හොඳට හඳුනාගෙන අන්නේ හඳුනාගත්ත අකුසල විතර්කයට හේතුව හොයාගෙන ඇයි මගේ හිත තුළ මෙවැනි හැඟීම් ඇති වෙන්නේ මෙවැනි හැඟීම් ඇති වෙන්නේ නැති අයත් ඉන්නව නේද? මෙවැනි හැඟීමකින් පීඩාකාරී තත්වයකට මාවපත් වෙන්නේ ඇයි කියලා විමසිලි බුද්ධියෙන් කල්පනා කරලා බැලුවොත් යම් කෙනෙක් මේක නැති කරගන්න පුළුවන්ද කියලා කෙනෙක් කල්පනා කරලා බැලුවොත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල මෙන්න මේ නැති කරගන්න ආකාරය ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඉතාමත්ම විවෘතව සඳහන් වෙනවා. තමන් තුලින්ම බැලීම, තමන්ගේම හිත තමන් දකින්න පුළුවන් ආකාරයට නුවණැත්තෝ ගන්න පුළුවන් මේ ධර්මය කියන එක පිළිබඳ අපි හැම මොහොතකම අහලා තියෙනවා. නමුත් මේක මොකක්ද කියලා අපි කල්පනා කරන්නේ නැහැ. අන්න ඒක හින්දා මේ මනසේ ඇතිවන ධර්මයන් දැකීමයි ධම්මානුපස්සනාව කියන්නේ. එවැනි ආකාරයට තමන් තමන් ගැන විනිශ්චයක් ඇති කරගත්තොත් තමයි පුළුවන්කමක් ලැබෙන්නේ කොයම් හෝ වෙලාවක මේ ජීවිතය ඊ타මත්ම සුවදායකී තත්වයකට පත් කරගන්න. විවේකයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. චිත්ත සමාධියක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ජීවිතයක ලබන්න පුළුවන් උපරිම ප්‍රීතිය භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්නේ එතකොටයි. මොකද ඇවිදගෙන යන කෙනෙක් දිගින් දිගට ඇවිදගෙන යන කෙනෙකුට බොහොම මහන්සියක් ඇති වුණොත් එහෙම ඒ තැනත්තා ඇවිදින එක නවත්තලා යම් ආකාරයක විවේකයක් ලබා ගන්නවා. ගොඩාක් කතා කරන කෙනෙකුට යම් ආකාරයක අපහසුතාවයක් දැනුනොත් මහන්සියක් දැනුනොත් කතා කරන එක නවත්තලා විවේකයක් ලබා ගන්නවා. ඒත් අපි හිතලා බලන්න ඕනේ. හැම වෙලේම හැම වෙලේම හැම වෙලේම බොහෝම වේගයෙන් කාම ලෝකයේ අරමුණු කෙරෙහි ඇදිලා යන අපේ මේ හිතට කවදද විවේකයක් ලැබෙන්නේ? හැම මොහොතකම මොනවා හරි අරමුණක් ගැන හිතනවා හිතනවා හිතනවා හිතනවා ඉවරක් නැහැ. කවදාකවත් ඉවරක් වෙන්නේ නැති සිතුවිලි මාලාවක් හින්දා පුදුමාකාර පීඩාවක් ලබනවා. කවදාකවත් තමන්ගේ ළඟ තමන්ගේ වසඟේ තියාගන්න බැරි දේවල් තමන්ගේ වසනදේම තියාගන්න දරන උත්සාහයෙන් පුදුමාකාර පීඩාවක් ලබනවා. වෙනස් වෙලා යන දේ, පළුදු වෙලා යන දේ, විනාශ වෙලා යන දේ වෙනස් වෙන්නේ නැහැ, පළුදු වෙන්නේ නැහැ, විනාශ වෙලා යන්නේ නැහැ කියලා තමන්ම තමන්ගේ හිතෙන් අදහස් ඇති කරගෙන පුදුමාකාර පීඩාවක් ලබනවා. ඉතින් එහෙමනම් කල්පනා කරන්න ඕන හැම කෙනෙක්ම කොයි විදිහටද අපි අපේ මේ ජීවිතය සකස් කරගන්නේ කියලා. කොයි විදිහටද අපි අපේ මේ ජීවිතය සකස් කරගන්නේ කියලා කල්පනා කරන්න ඕන. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ අපි අපේ හිත සකස් කරගන්න ඕනේ. අන්න ඒ සකස් කරගන්න ඕන විදිය උතුම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරා ඊටාත්ම පැහැදිලිව මේ හිතේ ඇතිවෙනවා ඇතිවෙන විතර්කයන් ඒ කියන්නේ සිතුවිලි සිතුවිලි යම් ආකාරයක විතර්කයක් කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරේ විතර්කයේ ස්වභාවයක් තියෙනවා. බලන්න අපිම තේරුම් ගන්න පුළුවන් මේ ලෝකයේ තියෙන යම් කිසි වස්තුවක් කෙරෙහි අපිට එක මොහොතක පුංචි ආසාවක් ඇති වුණා නම් පුංචි ආසාවක් ඇහෙන් බලපු සැනින් කනෙන් අහපු සැනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් යම් දෙයක් ගැන ආසාවක් ඇති වුණා නම් අරමුණක් අරගෙන පංචේන්ද්‍රයන් තුලින් අන්නේ ඇතිවෙච්ච දේ ගැන අපි දන්නේම නැතුව මෙනෙහි වෙනවා අපිට නැවත නැවත අපි මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ ඒ වස්තුව කෙරෙහි තියෙනා වූ ආසාවන් වැඩි වෙනවා. ඒ වස්තුව කෙරෙහි තියෙන ආසාවන් හරියට තුවාලයකට සැරව එකතු වෙනවා වගේ. කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ. ටික ටික ටික ටික මේක වැඩි වෙනකොට මේක දරන්න පුළුවන් හැකියාව අඩුයි. එහෙම වෙනකොට ලොකු අකුසල ධර්මයක් ගොඩ නැගෙනවා. ලෝභයක් ඇති වෙන්න පුළුවන් කාම ලෝකයේ වස්තුවක් ඉඳලා එවැනි දෙයක් ඇති වුණත් ඒ වගේම ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම හිංසාකාරී අදහසක් ඇති වෙන්න පුළුවන් මෙවැනි ආකාරයකට හිතේම ඇතිවෙනා වූ සිතුවිල්ල ටික ටික ටික ටික වැඩි කරන එක විතර්කයේ ස්වභාවය විතර්කයේ ස්වභාවය නැති අරමුණට ළඟා වෙන එක හරියට දුන්නකින් විද්ද ඊතලයක් වගේ තමන් මීට පෙර ලබාගත්තේ නැති දේවල් ලබා ගන්න ඕනේ කියලා ඉපදිච්ච දවසේ ඉඳන් අපේ හිත අපි මෙහෙවනවා. අපිට යමක්කම තේරිච්ච දවසේ ඉඳලා අපේ හිත අපි මෙහෙවන්නේ කොහොමද? යමක් ලබා ගන්න ඕනේ, ලබා ගන්න ඕනේ, ලබා ගන්න ඕනේ කියලා නොලැබිච්ච දේ ලබා ගන්න මැරෙන කම්ම එහෙමයි. ඒකයි ඌනෝ ලෝකෝ පතිට්ඨිතෝ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ. හැම මේ ලෝකේ හැම කෙනෙක්ම මේ ලෝකේ පතිත වෙලා තියෙනවා නැත්නම් මේ ලෝකේ පිහිටවලා තියෙන අඩුපාඩු මත කියලා. අපි හැම කෙනෙකුටම අඩුපාඩු තියෙනවා. යමක් ලබා ගත්තාම ඒ ලබාගත් දෙයට අමතරව ඊට වැඩි දෙයක් ඊට පස්සේ ඕන වෙනවා. යමක් ලබා ගන්නකම් ඉවසිල්ලක් නැහැ. නමුත් ලබා ගත්තට පස්සේ ඊට එහා දෙයක් ඕන වෙනවා. එහෙම එහෙම ගිහිල්ලා අපි කවදා හරි දවසක මැරිලා යනවා. මේ අද වුණත් කියන්න බෑ. මේ මොහොතේ වුණත් කියන්න බෑ. මේ මැරිලා යන මොහොත දක්වාම මේ pore අල්ලා අල්ලා තමයි ඉන්නේ. ඉතින් කල්පනා කරන්න ඕනේ. කවදද මේකෙන් නිදහස් වෙන්නේ? කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ? අපි කොච්චර හිතුවත් නිදහස් වෙන්න ඕනේ කියලා නිදහස් වෙන්න බෑ නේද කියලා හොඳට කල්පනා කරන්න ඕනේ. පැලවෙන ගහකට ළඟට ගිහිල්ලා මේ ගහ ළඟට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් පැලවෙන්න එපා කියලා තරවටු කරපු ප්‍රමණින් ඒ ගහ පැලවෙන එක නවතින්නේ නැහැ. ගහ හැදෙන එක නවත්තන්න නම් ඒක පැලවෙන්න හේතු වෙන ඒක පෝෂණය වෙන දේවල් අයින් කරොත් නම් එක්ක වතුර ලබා දෙන්නේ නැතුව පොහොර ලබා දෙන්නේ නැතුව වාතාශ්‍රය ලබා දෙන්නේ නැතුව යම් කිසි කෙනෙක් උත්සාහ කරොත් නම් අන්න ඒ ගහ හැදෙන එක නවත්තන්න පුළුවන්. නමුත් ගහක් ළඟට ගිහිල්ලා නවතිනවා හැදෙන්න එපා කියලා තරවටු කරපමණින් ඒ ගහ හැදෙන එක නවතින්නේ නැහැ. ඒ වගේ පින්වත් හැමදෙනාම කල්පනා කරන්න ඕනේ. අපි මොනතරම් සීලේ පිහිටවනවා කියලා හිතුවත්, ඒ විතරක් නෙවෙයි සමාධිය ඇති කරගන්නවා කියලා හිතුවත්, ඒ විතරක් නෙවෙයි ප්‍රඥාව දියුණු කරගන්නවා කියලා හිතුවත්, ආශ්‍රවයන් උඩට එඬ දෙන්නේ නැතුව නවත්ත ගන්නවා කියලා හිතුවත් එහෙම කරන්න බෑ. අපිව මත් වෙනවා මේ දේවල් වලින්. එමත් වුණාට පස්සේ සිහිය නුවණ වීරිය අදිෂ්ඨාන ඉවසීම වැනි ගුණයන් කොයි පැත්තකින් විසඳලා ගියාද කියලා අපි දන්නේ නැහැ. මත්ද්‍රව්‍යයක් භාවිතා කරන කෙනෙක් මත් වුණා වගේ කියන කාම වස්තුවක් කෙරෙහි ආසාවක් ඇති වූ සැනින් මේ සියලු හිත් මත් වෙලා කළ යුතු දේ නොකළ යුතු දේ අමතක වෙලා නොකළ යුතු දේ කරන්නත් කළ යුතු දේ නොකර ඉන්නත් නොකිය යුතු දේ කියන්නත් කිය යුතු දේ නොකියා ඉන්නත් අවශ්‍ය කරන මාර්ගය සැකසීලා නොයේකුත් Tamanටත් කරදරයක් අනුන්ටත් කරදරයක් දෙදෙනාටම කරදරයක් දුක වැඩෙන දුක් විපාක ලැබෙන නිවනට බාධා වෙන ඒ කියන්නේ ලෝභ දේශ මොහයන් වැඩි වෙන ආකාරයේ ක්‍රියාවන් ඒ වගේම වචනයන් සිතුවිලි ඇති වෙන එක નિરાයාසයෙන් සිද්ධ වෙනවා Tamanට පාලනය කරගන්න බෑ කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ අන්න ඒක තමයි විතර්කයේ ස්වභාවය මෙන්න මේ විතර්කයෙන් අයින් වෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ ඒ විතර්කය පාලනය කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ විතර්කයන් කොටස් තුනකට බුදුරජාන් වහන්සේ බෙදනවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කයන් කියලා. අකුසල විතර්කය කොටස් තුනකට බෙදෙනවා. ඒ කියන්නේ කාම ලෝකයේ දේවල් ගැන කැමැත්තක් ඇති වෙලා, එහෙම නැත්නම් තරහක් ඇති වෙලා, එහෙම නැත්නම් හිංසාකාරී අදහසක් ඇති වෙලා ඇති වුණ තැනින් මොකද වෙන්නේ? මේක නැగిලා නැగిලා අපිට පාලනය කරගන්න බැරි තත්යකට අපිවපත් වෙනවා. අපිට පාලනය කරගන්න බැරි තත්යකට අපිවපත් වෙනවා. අන්න ඒ தත්ත්වයටපත් වෙන්න ඉස්සෙල්ලා වැරද්දක් වුණොත් පින්වත්නි ඒ වැරද්ද කවදා හරි විපාක දෙනවාමයි වැරද්දක් සිද්ධ වුණොත් ඒක විපාක දෙනවා ඊට පස්සේ ලොකු දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා ඒ මොහොතේ ඇති කරගන්න වින්දනයේ හින්දා සිද්ධ කරගන්න වැරද්ද ආය කවදාකවත් ගොඩ ගන්න බෑ එක මොහොතක සිද්ධ වෙච්ච වැරද්දක් හින්දා මුළු ජීවිතේටම පීඩාවෙන් ඉන්න පසුතැවිලි වෙන්න සිද්ධ වෙන වාර ගාන අනන්තයි අප්‍රමාණයි කියන්නේ මේ කවුරුත් අත්දැකීමෙන් දන්නවා. එහෙමනම් කල්පනා කරන්න ඕනේ හැමදාමත් මට පාලනය කරගන්න බැරි තත්වකින් මේ හිත තියාගන්නවද නැත්නම් මේ වැරද්දෙන් අත මිදෙන්න වැරදි සිද්ධ වෙන එකේ මූලය හොයලා අන්නේ මූලයෙන් අත මිදෙන්න කොයි විදිහටද මම මගේ හිත සකස් කරගන්නේ කියන එක ගැන කල්පනා කරන්න ඕනේ. කැලේකින් ඇදේට තියෙන ලොකුවට තියෙන කැතට තියෙන කොටයක් අරගෙන ඇවිල්ලා යම්කිසි කෙනෙක් ඒ කොටේ කැටයමක් බවට පත් කරනවා නම් ඒ ඒ කොටයට එල්ල කරන හැම නියන් පාරක්ම හරිම තැනට එල්ල කරන්න ඕනේ. මෙන්න මෙතන තද තැනක් කියලා ඉවර වෙලා එතෙන්ට ඒකට ඕන හැටියට තියෙන්න දීලා හරියන්නේ නැහැ. මෙන්න මෙතන බුරුල් තැනක් කියලා එතන වැඩියෙන් හාරලා හරියන්නේ නැහැ. ඒ කැටයමේ හැටි දැනගත්තට පස්සේ ඒ කැටයම සකස් කරන්න ඕන කෙනා අවශ්‍ය විදිහට සියුම් සියුම් තැන්වලදී සියුම් සියුම් විදිහටත් රළු රළු තැන්වලදී රළු රළු විදිහටත් වැඩියෙන් කෑලි අයින් කරගන්න ඕන තැන්වලදී වැඩියෙනුත් පොඩ්ඩක් අයින් කරන්න ඕන තැන්වලදී පොඩ්ඩක් වශයෙන් හිමින් හිමින් හිමින් හිමින් සියුම් කැටයමක් කපනවා වගේ අපිට අවශ්‍ය කරන ආකාරයට අපි අපේ හිත සකස් කරන්න ඕනේ. ආන් එහෙම සකස්කරන ගිය කෙනෙක් කවදාකවත් මේ කොටේ මම කියලා හිතන්නේ නැහැ. පින්වත්නි මේ හිත කියන එකත් අන්න එහෙමයි. මොකද අපිට අදහසක් තියෙනවා මේ හිත කියන්නේ මම කියලා. නමුත් කැලෙන් ගෙන ආපු කොටයක් ගැන අපි දන්නවා ඒක හදන්න යම්කිසි කෙනෙක් වෙහෙස වෙන ආකාරයට තමයි මග පෙන්වන ආකාරයට තමයි ක්‍රියා කරන ආකාරයට තමයි ඒ කැටයම ලස්සන වෙන්නේ. එහෙම නැතු ඒක ඒක විහිං හැදෙන්නේ නැහැ. ආන් වගේ මේ හිතටත් අපි හිත පුහුණු කරන ආකාරයට තමයි ඒ හිත අවශ්‍ය ආකාරයට සකස් කරන්න පුළුවන් වෙන්නේ. ඔහේ යnderලා බෑ. දැනෙන දැනෙන සිතුවිල්ලට ඉඩ දීලා බෑ. නැගෙන නැගෙන ආසාවට ඉඩ දීලා බෑ. ඒවා යටපත් කරගන්න ඕනේ. ඒවා නැති කරගන්න ඕනේ. ඒවා දුරල ගන්න ඕනේ. හැම මොහොතකම සිහියෙන් ඉන්න ඕනේ. හැම මොහොතකම නුවණින් ඉන්න ඕනේ. හැම මොහොතකම වීරිය වඩන්න ඕනේ. ආන් එහෙම වීරියෙන් සිහියෙන් නුවණින් තමන් තමන්ගේ හිත හොඳට සකස් කරන්න ඕනේ. ආන් එහෙම හිත සකස් කරනකොට කළ යුතු දේ විතර්කයක් ඇති වෙනකොට කළ යුතු දේ ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ මේ ඇති කරගන්නා වූ සමාධියක් තියෙනවා නම් ඒ සමාධිය තරම් ප්‍රීතියක් ඇති කරන සමාධිය තරම් සුවයක් ඇති කරන තවත් දෙයක් නැහැ. මොකක්ද මේ සමාධිය කියලා කියන්නේ? කාමයෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සිත එක්තෙන් කරගෙන සිත නිසල කරගෙන සිත එක අරමුණකට නංවා ගන්න හැකියාවක් තියෙනවා නම් පංච නීවරණ ධර්මයන් වලින් යටපත් වෙලා ඒ වගේම කාය සංකාරයන් යටපත් වෙලා ප්‍රථම ධාන ආදී තමන් බලාපොරොත්තු වෙන தත්ත්වයට විවේකයක් විතර ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. අන්න එවැනි විවේකයක් ලබා දෙන්න නම් අකුසලයන් හිතට රිංගන්න දෙන්න හොඳ නෑ. මහා විශාල ජලාශයක් කැළඹුණොත් උඩින් ඒ ජලාශය නිශ්චල වුණාට ඒ කැළඹීම යටින් බොහෝ වෙලාවක් යනකම් තියෙනවා. අන්න ඒ වගේ හිමිදිරි උදෑසනක අපි හිතමු අපිට මොකක් හරි හේතුවකට පුංචි දේශයක් ඇති වුණා. නැත්තම් ව්‍යාපාද විතර්කයක් ඇති වුණා කියලා. ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳගෙන හැන්දෑයාමේ බවුන් වඩන්න එහෙම නැත්නම් භාවනා කරන්න යම් කිසි කෙනෙක් හිත එකඟ කරන්න ඉඳ ගන්නකොට වෙනදා වගේ තමන් බලාපොරොත්තු වෙච්ච ආකාරයට හිත සමාධිමත් කරගන්න බැරුව යනවා. එහෙම බැරි වෙන්න හේතුව උදේ නැගිලා කැළඹුණ හිත. උදේ කැළඹුණ හිතින්ද හැන්දෑවරුේ ඒ කටයුත්ත කරගන්න බැරුව යනවා. ඒ මොකද යම් කිසි විදියකින් මේ හිත එක මොහොතකට හරි කැළඹුණා නම් ඒ කැළඹිච්ච ස්වરૂපය විශාල වේලාවක් යනකම් ඒ හිතේ රැව් පිළිරැව් දෙනවා ඒක අපිට පේන්නේ නැති වුණාට දැනෙන්නේ නැති වුණාට අන්න ඒ වගේ තත්වයක් තියෙනවා ඒකින්ද හැම මොහොතකම යම්කිසි කෙනෙක් රාගයෙන් තෙත් වෙලා යම්කිසි වෙලාවක් හිටියා නම් දේශයෙන් ගැටි ගැටි යම්කිසි වෙලාවක් හිටියා නම් මෝහයෙන් මත් වෙලා යම්කිසි වෙලාවක් හිටියා නම් අන්න ඒකේ ප්‍රතිඵලය ඊට පසුව බොහෝ බොහෝ අවස්ථාවන් වලදී තමන්ගේ සමාධියට බාධා වෙනවා ඒකින්ද අපි කල්පනා කරන්න ඕනේ යම්කිසි කෙනෙක් තමන්ගේ හිත අදිචිත්තේ පිහිටවනවා නම් බුදුරජාණන් වහන්සේ ඒකයි සඳහන් කරේ කාලේන කාලම් මනසිකා තබ්බානි කියලා. ඒ කියන්නේ කාලෙන් කාලට කාලෙන් කාලට මෙනෙහි කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ මොනවද මෙනෙහි කරන්න ඕනේ? මෙන්න මේ කාරණාවන් මෙනෙහි කරන්න ඕනේ. තමන් තමන්ගේ හිත රැකගත්තොත් වචනයෙන් වැරදි වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් හිත රැකගත්තොත් ක්‍රියාවෙන් වැරදි වෙන්නේ නැහැ. ඒකින්ද හිත රැක ගන්න ඕන කොහොම හරි කරලා. තමන්ගේ මානසික තත්ත්වය හොඳින් තියාගන්න ඕනේ. කාම ලෝකයේ අතරමං වෙන්න දෙන්න හොඳ නෑ. නමුත් අතීතයේ හින්දා නැගෙන්නා වූ සිතුවිලි හින්දා ඇතිවෙන ප්‍රබල අකුසල ධර්මය අතීතයේ ආශ්‍රය කරපු දේවල් හින්දා නැගෙන්නා වූ ප්‍රබල අකුසල ධර්මය සම්බොහෝ වෙලාවට සාමාන්‍ය කෙනෙක්ගේ හිතක තියෙන කුසල ධර්මයට වඩා ප්‍රබලයි. ඒ අකුසල ධර්මයන් ප්‍රබලව නැගෙන හින්දා තමයි අකුසලයට අනුව වචනය වැරදෙන්නේ ක්‍රියාව වැරදෙන්නේ. කෙනෙක්ගේ අකුසල විතර්කය ප්‍රබල හින්දා ඒතනත්තා මත්භාවයට පත් වෙලා දන්නේම නැතුව වචනය ක්‍රියාවෙන් පුළුවන් තරම් අනුන්ට කරදරයක් වෙන තමන්ටම කරදරයක් වෙන දැන දැන වැරදි කරන ස්වභාවය කියන්නේ ඒකයි අනුන්ට කරදරයක් වෙන තමන්ට කරදරයක් වෙන දෙදෙනාටම කරදරයක් වෙන දුක් වැඩි වෙන දුක් විපාක තියෙන දේවල් කරන්න පවා පෙළඹෙන්නේ හිත පාලනය කරගන්න බැරි හින්දායි. එහෙමනම් කලින්ම ගේකට ඇතුල් වෙන හොරෙක් කලින්ම දැනගත්තොත් අන්නේ හොරාගෙන් වෙන හානිය නැති කරගන්න පුළුවන් වගේ යම්කිසි කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ හිතේ මේ කාම විතර්කයක් නැගෙනවාය මේ ව්‍යාපාද විතර්කයක් නැගෙනවාය මේ විහිංසා විතර්කයක් නැගෙනවාය කියලා යම්කිසි කෙනෙක් තේරුම් අරගෙන අන්න ඒ විතර්කයන් පහ කරගන්න හැම මොහොතකම උත්සාහ ගන්න ඕනේ ආන් ඒක කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ විතක්ක සංඨාන සූත්‍රයේදී දේශනා කරා කාරණා පහක් වශයෙන් මෙනෙහි කරන්න නිබඳව කියලා. එහෙමනම් අපි ඒ කාරණාවන් ගැන එකින් එක එකින් එක කාල වේලාව තියෙන ආකාරයට එකින් එක එකින් එක පුංචි විග්‍රහයක් කරගමු පළවෙනි කාරණාව වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක්ගේ හිතක අකුසල විතරකයක් නැගෙනවා නම් අන්නේ අකුසල විතරකය කුසලයකින් යටපත් කරගන්න කියලා මේකේ තේරුම යම්කිසි කෙනෙකුට විශාල තරහක් ඇති වෙනවා නම් මෛත්‍රිය ඇති කරගෙන තරහ නැති කරගන්න කියන එකයි. යම්කිසි කෙනෙකුට නිත්‍ය වශයෙන් මේ ලෝකය තියෙනවා කියලා තියෙන්න ඕනේ කියලා යම්කිසි අකුසල විතර්කයක් ඇති වෙනවා නම් මරණය ගැන මෙනෙහි කරලා හෝ අනිත්‍ය භාවනාවක් කිරීමෙන් අන්නේ නිත්‍ය වශයෙන් තියෙන්න ඕන කියලා ඇතිවෙච්ච වේදනාව යටපත් කරගන්න කියලා. ඒ වගේ ඒ වගේ නැගෙන කුසලයට නැගෙන අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයක් මෙනෙහි කිරීමෙන් මෙන්න මේ තමන්ගේ හිතෙන් නැగిලා එන විතර්කයට ඉඩ දෙන්න එපා. කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ, තුවාලයකට සරව එකතු වෙනවා වගේ. යම්කිසි කෙනෙක්ගේ හිතක මේ විතර්කයට ඉඩ දුන්නොත් ඒක විශාල වෙලා විශාල වෙලා තමන්ට පාලනය කරගන්න බැරි වෙනවා. ඒක හින්දා සමාධිමත් හිතක් බලාපොරොත්තු වෙන අය, ධ්‍යාන වඩන අය, අදිචිත්තයේ පිහිටවන අය එක මොහොතකටවත් තමන්ගේ හිත ඇතුළට මේ විස බීජය මේ විතර්කය ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඇතුළට ආවනම් මොකද කරන්නේ? ඒ නැගෙන අකුසලය ඒ මොහොතකම කුසලයකින් යටපත් කරගන්නවා. හරියට මෙන්න මේ වගේ. නමුත් අපි හොඳට දන්නවා අත්දැකීමෙන් දන්නවා. මේ කියන දේ කියන්න ලේසි කරන්න අමාරුයි කියලා. බුදුරජාණන් වහන්සේ අපිව අමාරුවේ දැම්මේ නැහැ. කරන්න බැරි දේවල් කරන්න කියලා ඉවරලා සඳහන් කරේ නැහැ. නමුත් සිහියෙන් නුවණින් වීරියෙන් කටයුතු කරන්න කියලායි සඳහන් කරේ. අපි හොඳට දන්නවා අනවරාග්‍ර සංසාරේ ආපු අපි අනන්ත අප්‍රමාණ දුක් කරදරයන් වලට ගොදුරු වෙච්ච අපි මේ සංසාරෙම ඇලෙන්නේ අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ආශ්‍රය කරපු දේවල් නැවත නැවත ඕන කියලා අපේ හිත ඉල්ලන හින්දා අන්න ඒ දේවල් හින්දා නැගෙන අකුසල ධර්මය කාමයක් වශයෙන් හෝ ව්‍යාපාදයක් වශයෙන් හෝ විහිංසාවක් වශයෙන් හෝ නැගෙන ඒ අකුසල විතර්කය බොහෝම ප්‍රබලයි. ඒ අකුසල විතර්කය පාලනය කරගන්න බැරුව ඕගයක් වගේ මහා ගින්නක් වගේ පාලනය කරගන්න බැරුව අපි හැමදාම අපේ හිත හිත නොසන්සුන් කරගෙන වැරදි කරනවා. වැරදි කරන්න සිද්ධ වෙනවා. නවත්ත ගන්න බැරි වෙනවා. අන්න ඒකින්ද මේ අකුසල ධර්මය නැගෙනකොට ඒ ප්‍රබල අකුසල ධර්මය කුසලයෙන් කොහොම යටපත් කරන්නද කියලා අපිටම ගැටලුවක් එන්න පුළුවන්. සමහර අකුසල ධර්මයන් කුසලයකින් යටපත් කරන්න පුළුවන් වුණාට සමහර ඒවා යටපත් කරගන්න බෑ. ඒ අකුසලයේ බොහොම ප්‍රබලයි. නමුත් බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම සඳහන් කරා ඔය පළවෙනි කාරණාව කුසලයකින් යටපත් කරන්න කියන වෙලාවේ. පුවරෝගකට ලොකු ඇණයක් ගහලා තියෙනවා නම් යම්කිසි කෙනෙක් මේ ඇණේ වටේට පුංචි ඇණයක් අරගෙන ඇණේ වටේට තට්ටු කරොත් අතින් ඇද්දට මේ ලොකු ඇණේ ගලවන්න බෑ. ලොකු අර ගලවන්න බැරි ලොකු ඇණේ වටේට පුංචි ඇණයකින් තට්ටු කරනවා යම්කිසි කෙනෙක්. කුංචි ඇණයකින් තට්ටු කරපුවාම අතින් හොල්ලලා මේ ලොකු ඇණේ ඊට පස්සේ ගලව ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ආන් ඒ වගේ නැගෙන අකුසල විතර්කය ප්‍රබලව නැගෙනකොට අපි හිතමු කෙනෙකුට ප්‍රබල තරහක් ඇති වෙනකොට අන්න ඒ තැනත්තා මොකද කරන්නේ මේ තරහත් එක්කම පුංචි හරි Taman ළඟ තියෙන මෛත්‍රියකින් සංග්‍රහ කරනවා ඒ මෛත්‍රිය නැවත නැවත හිතේ ඇති කරගන්න උත්සාහ කරනවා පළවෙනි සැරේත් අසාර්ථකයි දෙවෙනි සැරෙත් අසාර්ථකයි, තුන්වෙනි සැරෙත් අසාර්ථකයි. එහෙම තමයි. අසාර්ථක වෙනකොට සමහර අය වීරිය අතහැරලා දාලා මේක කරන්න බෑ කියලා තමන්ගේ හිතට අවශ්‍ය ආකාරයට යන්න ආරිනවා. එහෙම නැතුව ලොකු ඇනේ ගලවන්න පොඩි ඇනේකින් එක තට්ටුවක් දැම්මට කවදාකවත් බෑ. වටේටම කීප වාරයක් කීප වාරයක් කීප වාරයක් තට්ටු කරොත් යම් වෙලාවක ඒ ලොකු ඇනේ ගලවලා දාන්න පුළුවන් වගේ අපිටත් පුළුවන් වෙනවා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අර අකුසලයේ නැగిලා නැగిලා නැగిලා එනකොට ප්‍රබල අකුසල විතරකේ නැగిලා එනකොට පුංචි කුසලයකින් එන්න ඒකට නැවත නැවත නැවත නැවත තට්ටු කරන්න නැවත නැවත පුංචි කුසල ධර්මයේ ඇති කරගන්න එහෙම ඇති කරමින් ඉන්න මේ හිතේ කොයි හරි වෙලාවක මේ ප්‍රබල කුසල කුසල කුසලයක් බවට පත් වෙලා අර අකුසලයේ ඉදිරිලා යනවා ලොකු ඇණේ ගලවලා දානවා වගේ පුළුවන් කියලා. ඉතින් මේකට යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නමුත් ඒක කරගන්න බැරි අවස්ථාවල් තියෙනවා කියලත් බුදුරජාන් වහන්සේ සඳහන් කරා. ඒකයි කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අපේ හිතේ තියෙනා වූ සියලු දුක් කරදර නැති කරගන්නමයි. එකින් එක එකින් එක පියවරෙන් පියවර පියවරෙන් පියවර අපි අසාර්ථක වෙන හැම වාරයක් ගානේම නැවත සාර්ථක කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ තා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ ධර්මයේ. එවැනි වටිනා ධර්මයක් අපිට උරුම වෙලා තියෙනවා කියන එක ගැන අපි හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ ඒ ධර්මයෙන් ලබාගත යුතු ආభాෂය ලබා ගන්න ඕනේ මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක්ගේ හිත තුළ නැගෙන අකුසලයේ ප්‍රබල වෙලා කුසලයකින් ඒක යටපත් කරගන්න බැරි වුණොත් දෙවැනි පියවර විදිහට කාරණාව විදිහට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ආදීනවය මෙනෙහි කරන්න කියලා ඒ කියන්නේ මේක සිද්ධ වුණොත් මගේ අතින් දැන් මගේ හිතෙන් මේ කාමය නැగిලා ඇවිල්ලා යම් ආකාරයක දෙයක් කරන්න කියලා කියනවා. නැත්නම් ව්‍යාපාදේ නැగిලා ඇවිල්ලා යම් ආකාරයක දෙයක් කරන්න කියලා කියනවා. මේක සිද්ධ වුණොත් මගේ අතින් මොනතරම්නම් අපකීර්තියකට මාවපත් වෙනවද? මොනතරම්නම් පීඩණයකටපත් වෙනවද? මේකෙන් මට දුකක් වෙනව නේද? අනුන්ට දුකක් වෙනව නේද? දෙදෙනාටම දුකක් වෙනව නේද? දුක් කරදර ඇති වෙනව නේද? යනාදි වශයෙන් බොහෝම කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරා. ඉතින් ඒකින්දා එන්න ඒ විදිහට ආදීනවේ මෙනෙහි කරන්ට කියලා. යම්කිසි කෙනෙක් නැగిලා එන අකුසල ධර්මය හමු වේ ආදීනවේ මෙනෙහි කරනවා නම් හරියට නිකන් සැරසිලා යන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්ගේ කරේ මලමිනියක් එල්ලුවොත් ඒ මලමිනිය හින්දා ඒ තැනැත්තාට හෝ තැනැත්තියට අවඩක්මයි සිද්ධ වෙන්නේ. ඇයි? ඒක දුගඳයි, ඒක බියයි, ඒක අනර්ථකාරී, ඒකෙන් කිසියම්ම අනර්ථකාරී කියන්නේ ප්‍රයෝජනයක් නැහැ. ඒකෙන් භයක්මයි ඇති වෙන්නේ ඒක පිළිකුලයි යනාදි වශයෙන් අන්න ඒ වගේ තමන්ගේ මේ නැగిලා එන අකුසල විතර්කය අනර්ථකාරී ඒක බියයි ඒක තමන්ටත් බියක් අනුන්ටත් බියක් තමන්ටත් අනර්ථයක් අනුන්ටත් අනර්ථයක් මෙන්න මේ විදිහට ආදීනවය මෙනෙහි කරන්න කියලා. ඔන්න ඔය විදිහට ප්‍රබල අකුසලයන්ගේ ආදීනවය මෙනෙහි වුණොත් යම්කිසි කෙනෙක් ශක්තිමත් වුණොත් සිහියෙන් නුවණින් වීරියෙන් කොයි හරි වෙලාවක තමන්ගේ අකුසලය නැగిලා එනකොට ඒකේ ආදීනවය මෙනෙහි කරොත් අන්නේ අකුසලය දුර වෙලා යනවා නැති වෙලා යනවා. අන්නේ වෙලාවට ආයතරයක් හිත සමාහිත කරගන්න පුළුවන්, හිත සංවර කරගන්න පුළුවන්, හිත නවත්ත ගන්න පුළුවන්, සමාධිගත කරගන්න පුළුවන්. සමාධිගත හිතක නැගෙන මේ අකුසලය ඔන්න ඔය විදිහට දෙවෙනි පියවර විදිහට නැති කරගත්තොත් තමන්ගේ සමාධියට හානියක් වෙන්නේ නැති වෙන හිත රැක ගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරා. නමුත් ඊළඟට ආය සඳහන් කරනවා මම බෝධිසත්වයන් වහන්සේ කාලයේදී මට සිද්ධ වුණෙත් මේ ටිකමයි. අද ඔබට සිද්ධ වෙන්නෙත් මේ ටිකමයි. එහෙමනම් මොකක්ද මේ දෙවනි පියවරෙන් යම්කිසි කෙනෙක් උත්සාහ කරත් සමහර අකුසල ධර්මයන් ඊටත් වැඩිය ප්‍රබලයි. දෙවනි පියවරෙන් යටපත් වෙන්නෙත් නැහැ. ආදීනවේ මෙනෙහි කරාට යටපත් වෙන්නෙත් නැහැ. පින්වත් හැමදෙනාම දන්නවා යම් දෙයක් ගැන මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න ඒ ගැන තියෙන අදහස බොහෝම වැඩි වෙනවා කියන එක දන්නවා. අන්න ඒක හින්දා තවත් මේක ප්‍රබල වෙන්න දෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ තුන්වෙනි පියවර විදිහට සඳහන් කරනවා මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ අමතක කරන්න කියලා. වෙන දෙයක් තීරණම් ආගන්න කියලා. ඒක මතක් කරන්න එපා කියලා. නැවත නැවත නැවත නැවත මතක් කරන්න එපා කියලා. හරියට යම්කිසි ආශා කරන වස්තුවක් දිහා යම් පුද්ගලයෙක් ඇහැ ඇහැරලා බලනවා. ඇහැරලා බලනකොට ඒකේ තියෙන සියුම් සියුම් හැම දෙයක්ම ඇහැට අරමුණු වෙනකොට බොහෝම තමන්ගේ හිත තුළ තියෙන ආසාව වැඩි වෙනවා. නමුත් යම් කෙනෙක් ඇහෙන් ඒ වගේ ලස්සන රූපයක් දකිනකොටම ඇස් දෙක පියාගත්තොත් ඒ රූපේ පේන්නේ නැහැ. ආන් වගේ මනසට මෙවැනි අරමුණක් එනකොටම අපි ඒක මෙනෙහි කරන්නේ නැතුව අමතක කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි පියවර විදිහට සඳහන් කරනවා. එහෙනම් සිහියෙන් නුවණින් වීරියෙන් තමන්ගේ හිත රැකගන්න උත්සාහ කරන හිත සමාධි ගත කරගන්න හදන යෝගීන් මොකද කරන්න ඕනේ තමන්ගේ හිතේ නැගෙන අකුසලය තුන්වෙනි වතාවට කරන්න ඕනේ අමතක කරලා දාන්න ඕනේ කුසලයෙන් යටපත් කරගන්න බැරි වුණොත් ආදීනව මෙනෙහි කරලා යටපත් කරගන්න බැරි වුණොත් තුන්වෙනිව මොකද කරන්න ඕනේ ඒකට වැඩෙන්න ඉඩ නොදී නැවත නැවත වැඩෙන්න ඉඩ නොදී මතක් කරන්නේ නැතුව ඒ මොහොතේ ඒ මොහොතේ අමතක කරලා දාන්න ඕනේ නමුත් අත්දැකීමෙන් හැම කෙනෙක්ම හොඳට දන්නවා කොච්චර කොයි විදිහට කරුණු කතා කරත් අතීතයේ නැගෙන අකුසලයේ කොච්චර ප්‍රබලද කියලා නම් සිහිය නැති වෙලා යනවා නුවණ නැති වෙලා යනවා වීරිය නැති වෙලා යනවා මෙවැනි තත්ත්වයට ඇවිල්ලා තුන්වෙනි පියවරට ඇවිල්ලත් සමහර වෙලාවට අකුසලයෙන් තියෙන හානිය නවත්ත ගන්න බෑ ඉතින් හිත රිදෙනවා ඒ වගේම ඇඟ දනවා පිච්චෙනවා දැවෙන තැ අයින් වෙන්න බැරුව බොහෝම නරක වැඩවලට අපිව පෙළඹෙනවා. ඉතින් එවැනි තත්වයකින් අත මිදෙන්න හතරවෙනි පියවර විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මූලස්ථානය මෙනෙහි කරන්න කියලා. ඇයි මගේ හිතේ මෙවැනි කාම අදහස් ඇති වෙන්නේ? ඇයි මට මේ රූපයම ඕනෑ කියලා හිතෙන්නේ? ඇයි මට මේ ශබ්දයම ඕනෑ කියලා හිතෙන්නේ? තවත් කෙනෙකුට මේ රූපයම ඕනෑ කියලා හිතෙන්නේ නැහනේ. බලන්න අපි එක පුද්ගලයෙක්ගේ රූපයක් ගැන නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් තමයි ඒ පුද්ගලයාව නැවත නැවත ඕන වෙන්නේ. එක වස්තුවක් ගැන නැවත නැවත නැවත නැවත තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් අතීතයේදී මෙනෙහි කරමින් ඒ වස්තුව කෙරෙහි ලොකු ඇල්මක් ඇති කරගෙන ඇහෙන් බැලුවා නම්, කනෙන් ඇහුවා නම්, යනාදී වශයෙන් පංචේන්ද්‍රයන් තුලින් ඒ අරමුණ නැවත නැවත නැවත නැවත නැවත නැවත ගත්තා නම්, ඉන්ද්‍රිය සංවර කරගන්න නැතුව කටයුතු කරා නම්, ඒ වස්තුව ගැන හැම වෙලාවකම හැම වෙලාවකම ඒ වස්තුව ඕනෑ කියන අදහසක්ම අපේ හිත තුළ ඇති වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාදයක්ම ඇති වෙනවා. එහෙම නැත්නම් හිංසාකාරී අදහසක්ම ඇති වෙනවා. ඒකයි ගොඩාක් ඇල්ම කරන අයට සමහර අය පිහියෙන් පවා අනින්නේ. ඉතින් කල්පනා කරන්න මෙවැනි විෂමතා ඇති වෙනවා මේ හිතේ. මේක Tamanට අයිති දෙයක් නෙවෙයි. මේකට ලබා දුන්න දේ අනුව තමයි මේකෙන් දෙයක් එළියට ආවේ. ඒ කියන්නේ මේකට ලැබුණු නියම් පහර අනුව තමයි කොටේට ලැබුණු නියම් පහර අනුව තමයි කැටයම කැපුණේ. ආන් ඒ වගේ Tamanට අයිති දෙයක් නෙවෙයි. වෙලකට වතුර හරවන කෙනෙක්, කුඹුරකට වතුර හරවන කෙනෙක්, ඒ Tamanගේම කුඹුරට වතුර අරගෙන යන්න කොහොම හරි ඒ පැත්තට හරව ගන්න ඕනේ. මේ පැත්තටයි පල්ලෙහා පැත්තකටයි ගලන්නේ මට කරන්න දෙයක් නැහැ කියලා ඔහේ හිටියොත් එහෙම Tamanට අවශ්‍ය තැනට වතුර අරයන්ට බැරි වෙනවා. ආන් ඒ වගේ Tamanට අවශ්‍ය විදිහට මේ හිත හදාගන්න ඕන අය අසාර්ථක වෙනකොට නවතින්නේ ජීවිතේ ලැබෙන අවාසනාවන්තම දවස තමයි යම්කිසි කෙනෙක් යම් විතර්කයක් හමුවේ මට බෑ කියලා මේකට ඉඩ දෙන්න ඕනේ කියලා. ඉඩ දෙන්න තීරණය කරන දවස තරම් අවාසනාවන්ත දවසක් තවත් නැහැ. කොයිතරම්නම් අසාර්ථක වුණත් කොයිතරම්නම් අසාර්ථක වුණත් හරි දේම කරන්න හැම මොහොතකම උත්සාහ ගන්න ඕනේ. ඒකින්ද බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට හතරවෙනි පියවර තමයි මූලස්ථානය නැත්නම් හේතුව මෙනෙහි කරනවා. මම මේ දේවල් ආශ්‍රය කරපු හින්දා නේද මගේ හිතේ මේ දේවල් නැගෙන්නේ. මම මේ දේවල් ආශ්‍රය කරපු හින්දා නේද මගේ හිතේ මේ දේවල් නැගෙන්නේ කියන එක පිළිබඳ ඔන්න කල්පනා කරනවා. එන්න ඒ වගේ කල්පනාවක් ඇති කරගන්නවා. ඒ කියන්නේ හේතුව හොයනවා. ආශ්‍රවය නිසායි මේ දේ සිද්ධ වුනේ. මම මේ දේ ආශ්‍රය කරපු නිසායි මට මේ දේ සිද්ධ වුනේ. අහවල් කෙනා අහවල් දේ ආශ්‍රය කරපු හින්දායි අහවල් කෙනාගේ හිත ඒ දේම ඉල්ලන්නේ. එහෙමනම් මේකට හේතුව ආශ්‍රවය නේද? නැත්නම් මේකට හේතුව අවිද්‍යාව නේද? මේ විදිහට මේ හේතුව හොයාගන්නවා. හේතුව හොයාගත්ත සැනින් තමගුණ වීරිය ඇති වෙනවා. මේ හේතුව නැති කරන්න පුළුවන් නේද කියලා. අන්න එවැනි ආකාරයකින් හිත සකස් කරගන්න පුළුවන්කමක් තියෙන හින්දා බුදුරජාණන් වහන්සේ සදහන් කරපු මේ හතරවෙනි පියවර අපි භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ හේතුව හෙව්වොත් ඇයි මගේ හිතේ මේ දරන්න බැරි මේ සිතුවිලි ඇති වෙන්නේ කියලා හරියට හිමින් ඇවිදන් යන එක්කෙනෙක් කල්පනා කරනවා ඇයි මං හිමින් ඇවිදින්නේ කියලා. වේගෙන් ඇවිදන් යන එක්කෙනෙක් කල්පනා කරනවා ඇයි මං වේගෙන් ඇවිදින්නේ කියලා. මේ විදිහට කල්පනා කරලා රළු ඉරියව් නැති කරගන්නවා වාගේ අපිටත් පුළුවන්කමක් තියෙනවා අපේ හිතේ නැගෙන කාම ව්‍යාපාද විහිංසා විතර්කයන් ඔන්න ඔය විදිහට හේතුව හොයලා නැති කරගන්න. මේ ආකාර හතරටම යම්කිසි කෙනෙක් නිබඳව උත්සාහ කරන්න ඕනේ. මේ ආකාර හතරටම යම්කිසි කෙනෙක් නිබඳව උත්සාහ කරලත් බැරි වෙන අවස්ථා තියෙනවා. බෝධිසත්වයන්න් වහන්සේගේ සමයේදී මටත් එවැනි අවස්ථා තිබ්බාය කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. එවැනි අවස්ථාවක මොකද කරේ කියලා ඊට පස්සේ එහෙමනම් අන්නේ වෙලාවටයි අපි හැම දිනාටම අපේ හිතේ තියෙන වීරිය මොනතරම්නම් ප්‍රයෝජනවත් වෙනවද කියලා තේරෙන්නේ. පස්වෙනි පියවර විදිහට බුදුරජාන් වහන්සේ සඳහන් කරා මේ පියවර හතරෙන්ම ඒ කියන්නේ කුසලයකින් යටපත් කරගන්න බැරි වුණොත් නැගෙන අකුසල විතරකය ඒ විතරක් නෙවෙයි යම්කිසි කෙනෙකුට ආදීනව මෙනෙහි කරලා යටපත් කරගන්න බැරි වුණොත් අමතක කරලා යටපත් කරගන්න බැරි වුණොත් මූලස්ථානය එහෙම නැත්නම් හේතුව මෙනෙහි කරලා යටපත් කරගන්න බැරි වුණොත් අන්න ඒ වෙලාවට යටි ඇන්දේ දත් උඩු ඇන්දට තද කරගෙන දිව උඩුතල්ලට තද කරගෙන බොහෝම වීරයක් ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරා මොකක්ද ගන්න වීරය මම මේ ක්‍රියාවට ඉඩ දෙන්නේ නැහැ කියලා වීරය ගන්නට කියලා මම මේ වචනයට ඉඩ දෙන්නේ නැහැ කියලා වීරිය ගන්නට කියලා. අන්නේ විදිහට දත් හපාගෙන යටිපැල්ල උඩුතල්ලට තද කරගෙන යම් කිසි කෙනෙක් වීරිය ගන්න ඕනේ මම මේකට ඉඩ දෙන්නේ නැහැ මම මේකට ඉඩ දෙන්නේ නැහැ කියලා. අන්න එහෙම වීරිය අරගෙන යටපත් කරගන්න වීරියෙන් යටපත් කරගන්න කියලා බුදුරජාන් වහන්සේ පස්වෙනි කාරණාව විදිහට සඳහන් කරා. මේක කළ යුතුයමයි වෙන කරන්න දෙයක් නැති හින්දා අකුසල විතර්කයට ඉඩ දුන්නා කියන්නේ Tamanටත් අනුන්ටත් හැම කෙනාටම ඉදිරි අනාගතයේ දුකටපත් වෙන ස්වરૂපයකටපත් වෙනවා කියන එක දැනගත්තා අපි මේක කොහොම හරි කරන්න වෙනවා මොකද හිතට විවේකයක් ලබා ගන්න විශාල චිත්ත විවේකයක් ලබා ගන්න නම් මේක කොයි විදිහකින් හරි කරන්න වෙනවා කියන එක ගැන හොඳට කල්පනා කරලා අන්න අර විදිහට දැඩි අදහසක් ඇති කරගෙන විතර්කය සංසිඳවා ගන්න ඕනේ. ආන් එහෙම කාරණා පහ ඒ ඒ කාලෙන් කාලෙට කාලෙන් කාලෙට ඒ කිව්වේ ඒ ඒ කල යුතු කල යුතු අවස්ථාවන් අනුව ඒ විතර්කය කොච්චර ඔබට හිතේ නැగిලා ගියාද අකුසල විතර්ක කොයිතරම්නම් එහාට නැగిලා ගියාද ඒ ඒ අනුව ওই කාරණා පහ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒ විතර්කය නැති කරගන්න ඕනේ. නමුත් අපි කල්පනා කරන්න ඕනේ හැමදාම අපිට දත් මිටි කාගෙන මේ විතර්කයෙන් බේරෙන්න සිද්ධ වෙන්නේ නැහැ. එකම කාරණාව කියලා හිතලා බලන්න. යම්කිසි දවසක යම් ප්‍රබල අකුසල විතර්කයක් නැగిලා ඒක ඔය පියවර හතරම අභිභවා ගිහිල්ලා දත් මිටි කාගෙන නැති කරගන්න ඕන තත්ත්වයටපත් වුණා කියලා පොඩ්ඩක් හිතන්න. නමුත් මේ හිතේ ස්වභාවයක් තියෙනවා ආයාසයෙන් යමක් කරොත් කාලයක් යනකොට નિરાයාසයෙන් ඒක කරන්න පුළුවන් තත්යකට පත් වෙන ස්වභාවයක් තියෙනවා. එහෙමනම් අද අපි මේ අතීතයේදී පුරුදු කරගත්ත දේවල් හින්දා බොහෝම ප්‍රබලව නැగిලා මේ විතර්කය දත්මිටි කාගෙන නැති කරගත්තා නම් අපි හිතමු යම් කාමාරමුණක් ඇවිල්ලා යම් කාම වස්තුවක් දැකලා වැරදි ක්‍රියාවක් කරන්නම හිතිලා නෑ මම කරන්නේ නෑ කියලා යටිතල්ල උඩුතල්ලට තද කරගෙන අද මේක පාලනය කරගත්තා නම් හෙටත් එහෙම නැත්නම් අනිද්දා අනාගතයේදී එහෙම කරන්න වෙන්නේ නැහැ. අනාගතයේදී මොකද වෙන්නේ? මේ හිත ඒකට පුරුදු වෙනකොට ඒකේ හේතුව ගැන මෙනෙහි කරන පියවරට එනකොට අන්න ඒ විතර්කය පහළලා යන ස්වභාවයකටපත් වෙනවා. හොඳයි යම්කිසි දවසක හේතුව මෙනෙහි කරන ස්වභාවයකට එන තත්වයේදී විතර්කය පහ වුණා නම් තවත් ඉදිරියට ඉදිරියට යනකොට එච්චර දුරට එන්න ඕනේ ඒ අරමුණම ඒ කාම වස්තුවම ඒ විතර්කයම ඇති වුණාට පස්සේ අමතක කරන්න පුළුවන් තත්යකටපත් අමතක කරන්න පුළුවන් තත්වයේදී විතර්කය නැති කරගන්න අකුසලයේ දුරු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා යම් කිසි වෙලාවක අමතක කරන්න පුළුවන් තත්වයේදී නැති කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා තවත් මේ හිත ශක්තිමත් කරගන්නකොට තවත් මේ හිත ශක්තිමත් කරගන්නකොට ආදීනවය මෙනෙහි කරන්න පුළුවන් තත්ත්වයට එනකොට මේ විතර්කයෙන් අත මිදෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් එහෙමනම් කල්පනා කරන්න ආදීනවය මෙනෙහි කරලා ආදීනවය මෙනෙහි කරලා යම් විතර්කයක් යම් කිසි කෙනෙක් නැති කරගත්තා නම් අන්න ඒ නැති කරගත්ත විතර්කය යම් කාලයක් යනකොට කුසලය මෙනෙහි කරනකොට ඒ අකුසල විතර්කය කුසලය මෙනෙහි කරන අවස්ථාව වෙනකොට නැති වෙලා යන ස්වභාවයකට එනවා. එහෙමනම් පින්වත්යත්ව කල්පනා කරන්න ඕනේ මේ අකුසල විතර්කයට හැමදාම ඉඩ දෙන්න ඕනේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අකුසල විතර්කයෙන් නැගෙනකොටම කුසලයකින් එක යටපත් කරගන්න පුළුවන් තත්යකටපත් වෙනවා හොරෙක්ගෙට ඇතුල් වෙනකොටම හොරාය කියලා හඳුනාගෙන එලව ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා හානි වෙන්නේ නැහැ කැළඹෙන්නේ නැහැ විනාශ වෙන්නේ නැහැ නැවත නැවත පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ මේ විදිහට සකස් කරගන්න හිත යම්කිසි ආකාරයක ස්ථීර වශයෙන් නවත්ත ගන්න පුළුවන් හැකියාවකට පත් කරගන්න පුළුවන්. ස්ථීර වශයෙන් නවත්ත ගන්නවා කිව්වේ ඒක ආරමුණක නවත්ත ගන්න පුළුවන් හැකියාවකට පත් කරගන්න පුළුවන්. පංච නීවරණයන් යටපත් වෙච්ච ඒක ආරමුණක නවත් නවත්තපු හිතක් හින්දා විශාල සැනසිරිදායක තත්ත්වයක් ඇති වෙන. ඒ කියන්නේ පංච නීවරණ ධර්මයන් හින්දා හැමදාමත් පීඩාකාරී තත්ත්වයන් තමයි අපිට උදා වුනේ. පංච නීවරණ ධර්මයන් අරමුණ දවල් හින්දා විශාල පීඩාකාරී තත්ත්වයන් අපේ හිතක ඇති වුණා අනවරාග්ද සංසාර ගමනේ වෙන්න හේතුුනේ ඒකයි ප්‍රථම වතාවට පංච නීවරණයන්ගෙන් යටපත් වෙච්ච හිත විශාල ප්‍රීතියක් ඇති වෙනවා මොකක් හින්දාද මේ ප්‍රීතිය ඇති වෙන්නේ විවේකයෙන් හින්දායි ප්‍රීතිය ඇති වෙන්නේ ඇවිදගෙන යන කෙනෙකුට විවේකයක් ඇති වුනහම විවේකයක් ඇති කරගන්න ඇවිදින එක නවත්තනවා වගේ මේ නොයේකුත් අරමුණු වලට කාම අරමුණු වලට ඇදලා යන මේ හිත එක අරමුණක නැවතුනහමයි ජීවිතයක ලබා ගන්න පුළුවන් උතුම්ම විවේකය ලැබෙන්නේ. අන්න ඒකයි විවේකජම් ප්‍රීතිසුඛං කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා කිව්වේ ප්‍රථම ධානය ගැනයි. කාමයෙන් වෙන්වෙච්ච අකුසල ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන් වෙන්වෙච්ච මේ හිතට විශාල සුවදායක තත්ත්වයකට පත් වෙන විශාල ප්‍රීතියක් ඇති වෙනවා විශාල සැපයක් ඇති වෙනවා විවේකයෙන් ඇතිවෙච්ච ප්‍රීතිය සහ සැපයෙන්ද ඒ හිත විශාල සුවදායක තත්වයකටපත් වෙනවා. ඉතින් එහෙමනම් කල්පනා කරන්න ඕනේ මේ වගේ ප්‍රථම ධ්‍යාන මට්ටමකටපත් කරගන්න පුළුවන්. ඒ වගේම විතක්ක ਵਿਚාරයන්ගෙන් අත මිදලා දෙවෙනි ධ්‍යාන තත්වයකටපත් කරගන්න පුළුවන්. තුන්වෙනි ධ්‍යාන තත්වයකටපත් කරගන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කෙනෙකුට ජීවිතේ ලබන්න පුළුවන් උපරිම සුවදායක තත්වයක් විඳින්න පුළුවන් ඒ තුන්වෙනි ධ්‍යානයෙන් අත මිදලා හතරවෙනි ධ්‍යානයකට පත් කරගන්න පුළුවන් සිත නවත්ව ගන්න පුළුවන් සංසිඳවා ගන්න පුළුවන් එවැනි සංසිඳවාගත් හිතකින් තමයි තම යම්කිසි කෙනෙකුට නියම විදර්ශනාවක් ඇති කරගන්න පුළුවන් දකින්ද අමාරු සුදුද්දසං සුනීසුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේදාවී චිත්තං බුත්තං සුඛාවහං කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ තරම්ම මහන්සි වෙන්න ඕනේ මේ හිත හරියට දකින්න නම් හරියට හිතක් දැක්කොත් තමයි යම් කිසි කෙනෙකුට පුළුවන් වෙන්නේ විශාල සෝදායක තත්වයකටපත් වෙන්න සියුම් සියුම් කාම අරමුණකටවත් යන්න දෙන්නේ නැතුව සිත රැකගන්න කියලා බුදුරජාන් වහන්සේ විධානයක් කරා සියුම් සියුම් කාම අරමුණකටවත් යන්න දෙන්නේ නැතුව සිත රැකගන්න කියලා බුදුරජාන් වහන්සේ විධාන කරා චිත්තං රක්ඛේත මෙහෙදාවි චිත්තං බුත්තං සුඛාවහං කියලා විශාල සුවදායක තත්යකට පත් වෙන්න පුළුවන් ය කියලා. එහෙමනම් පින්වත් හැමදෙනාම ආය ආය කල්පනා කරන්න ඕනේ. මම නැවත වාරයක් මේ විතර්කයට නම් ඉඩ දෙන්නේ නැහැ. මේක මගේ මේ සංසාරික ජීවිතයේ බොහෝම පීඩාකාරී තත්ත්වයන් මට ලබා දුන්න මේ විතර්කය මම හරියට හඳුනගෙන මෙන්න මේ විතර්කය මේ මොහොතේ පාලනය කරා නම් සියුම් සියුම් කාම අරමුණකටවත් යන්න දෙන්නේ නැතුව මම මේ සිත පාලනය කරා නම් මටත් මේ ජීවිතේදී ලබා ගන්න පුළුවන් උත්තරී මනුෂ්‍ය ධර්මයක් කියලා කියන උතුම් සමාධියකටපත් වෙලා උතුම් ප්‍රඥාවෙන් මේ ලෝකයේ තියෙන ඇත්ත తත්වය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. බුද්ධ ශාසනයක් බිහි වුණේ ඒකටයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට බිහි වුණේ ඒකටයි. ඒකින්ද සිහියෙන් නුවණින් වීරියෙන්ම කළ යුතු මේ දේ සමන් කරන්න ඕනේ. භාවනාවක් වඩද්දී උනත් හරියටම දැනගෙන මේක කරන්න ඕනේ. නොදැනගෙන Tamanට යමක් ලැබුණට යම් දෙයක් ලැබුණාය කියලා අපිට හිතාගන්න බෑ. කෙනෙක් භාවනාවක් කරද්දි මෙන්න මේ විදිහට Tamanගේ හිත දැකීමයි ධම්මානුපස්සනාව කියලා කිව්වේ. හිතේ නැගෙන ධර්මය හරියට අවබෝධ කරගන්න එක. එහෙමනම් දැනගෙන යන්න ඕන ගමනක් මේක. හැම කෙනෙක්ම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නවා නම් දැනගෙනයි යන්න ඕනේ. දැනගෙන යන්න ඕන කියලා කියන්නේ අහම්බෙන් ලැබෙන දේවල් හරියන්නේ නැහැ. කවුරුත් කීව පමණින් හරියන්නේ නැහැ. Taman තුල තියෙන දේ Taman දැක ගන්න ඕනේ. Taman තුලින් දකින්න පුළුවන් ධර්මය කියලා කිව්වේ ඒකයි. Tamanගේ හිත දැක ගන්න එක. දැකගෙන ඒ හිත හිමින් හිමින් හිමින් හිමින් සකස් කරගන්න එක. සකස් කරගන්න හිත Tamanට අවශ්‍ය ආකාරයට Tamanට පිහිටක් වෙන ආකාරයට සකස් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී ආනන්ද හාමුදුරන්ට දේශනා කරා පරිනිර්වාණ සූත්‍රයේදී තමන්ට තමන් පිහිට කොට ගන්න ධර්මයේ පිහිට කොට ගන්න ධර්මයේ සරණ කොට ගන්න තමන් තමන්ට සරණ කොට ගන්න කියලා. ඒ කියන්නේ වෙනත් කෙනෙකුට සරණ වෙන්න පිහිට වෙන්න අපිට පුළුවන් කමක් නැහැ. තමන්ගේ තමන් තුළ ඇති කරගන්න ඕන උතුම් ප්‍රීතිය ඇති කරගන්න තමන්මයි සරණ කොට ගන්න ඕනේ. කාය වාග් මනෝ කියන ద్వාර තුන හරියට පාලනය කරගත්තොත් ඒ වගේම තමන්ගේ හිත හරියාකාරයට විතර්කයන්ට එන්න දෙන්නේ නැතුව මූල බීජය හොයාගෙන ඒක නැති කරගත්තොත් යම්කිසි වෙලාවක අපිට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ වගේ උතුම් තත්වයකටපත් වෙන්න. එහෙමනම් මේ පින්වත් හැමදෙනාම නැවත නැවත නැවත නැවත නැවත නැවත කල්පනා කරන්න ඕනේ. පුළුවන් මට මේක කරන්න. කොහොමද මම මේක කරන්නේ? දෙන්නේ නෑ මම මගේ හිතට ඉඩ දෙන්නේ නෑ. නැగిලා යන විතර්කයට ඉඩ දෙන්නේ නෑ. අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕනේ. කොහොමද මම අකුසලයක් නැගෙනකොට ඒක කුසලයෙන් යටපත් කරගන්නවා. එහෙම බැරි වුණොත් ඒ අකුසලයේ ආදීනවය මෙනෙහි කරගෙන යටපත් කරගන්නවා කොහොම හරි කරලා. එහෙමත් බැරි වුණොත් ඒක අමතක කරලා දාලා ඒකට වැඩෙන්න ඉඩ නොදී යටපත් කරගන්නවා. එහෙමත් බැරි වුණොත් මම මේකේ මේකට හේතුව මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අන්න ඒක යටපත් කරගන්නවා. අන්න ඒ විදිහට බැරි වුණොත් මම මේ අනවරාග්‍ර සංසාරේ නැවත දුක් විඳින්න මේ ධර්මයේ ස්පර්ශ කරන්නේ නැහැ. මම මේ ධර්මය තුලින් හික්මනවාමයි මම කොහොම හරි මේ විතර්ක යටපත් කරගන්නවා කියලා දත් යටිතල්ල උඩුතල්ලට තද කරගෙන වැඩි වීරයකින් මේ අකුසල යටපත් කරගත්තේ නැත්නම් Tamanටත් දුකක් අනුන්ටත් දුකක් දුක වැඩෙන දුක් විපාක ලැබෙන තත්වයකටපත් වෙනවා කියන එක මෙනෙහි කරගෙන හැම කෙනෙක්ම කොහොම හරි මම මේ අකුසල විතර්කයෙන් දුර වෙනවා මගේ සිත සකස් කර ගන්නවා සිත නිවා ගන්නවා අරගෙන ආපු කොටය අරගෙන ඇවිල්ලා ඊ타මත්ම සකසුරුවම්ම ක්‍රමවත්ව යම්කිසි කෙනෙක් ලස්සනට කැටයමක් හදනවා වගේ Tamanටත් පුළුවන්කමක් ලැබෙනවා මෙන්න මේ විදිහට හිත පාලනය කරගත්තොත් මෙන්න මේ විදිහට Tamanගේ සිත Taman හොඳින් ආරක්ෂා කරගත්තොත් Tamanටත් පුළුවන්කමක් ලැබෙනවා අන්න අර කොටය සකස් කරගත්තා වාගේ ඊ타මත්ම පිවිතුරු ඊ타මත්ම උතුම් ඊ타මත්ම ශාන්ත හිතක් මේ මනුස්ස ජීවිතයේදී ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒ තැනැත්තාට කොයම් හෝ මොහොතකදී අන්න ඒ තැනැත්තාට කොයම් හෝ මොහොතකදී අවස්ථාවක් ලැබෙනවා විශාල විවේකයක් ලබා ගන්න. ඒ කියන්නේ පංච නීවරණ ධර්මයන් දුරු කරගන්න අවස්ථාවක් ලැබෙනවා අන්න ඒ වගේ කෙනෙකුට පංච නීවරණයන් දුරු වුණා නම් දුරු වෙච්ච පංච නීවරණයන් දුරු වුණාය කියලා ඉවර වෙලා Tamange හිතෙන් දැනගන්න පුළුවන් Tamanටම තේරුම් ගන්න පුළුවන් තත්යකට Tamange හිත සකස් කරගන්න පුළුවන් Tamanට දැනෙනවා මේ නීවරණ ධර්මයන් දුරු වුණා කියලා. එහෙමනම් විශාල ප්‍රීතියක්, විශාල සැපයක් ඇති කරගෙන, විශාල සුවදායක තත්ත්වයක් ඇති කරගෙන මේ ජීවිතේ ලබා ගන්න පුළුවන් උතුම්ම සැපතෙන් සැනසෙන්නට හැකියාව මේ උතුම් ධර්මය අනුව කටයුතු කරන ධර්මය අනුව පුහුණු කරන අයට ලැබෙනවාය කියන එක කල්පනා කරගෙන කවුරුත් කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතයේදී මේ උතුම් සැනසීමෙන් සැනසීම සඳහාම මේ උතුම් නිවනින් නිවීම සඳහාම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නවා මගේ මේ හිත සකස් කරගන්නවා මමත් උතුම් නිවනින් සැනසෙනවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ අදිෂ්ඨාන කරගන්න ඕනේ ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ කෝන්වැව මහව ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඇහැටුවැව එරියාව වලගම්බ ආරණ්‍ය සේනාසනය යන විත්ව ආරණ්‍ය සේනාසන අධිපති උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.